ආනාපාන සති භාවනාව ඔටෝ පැලටින් තත්ත්වයට පත්වන්නට හුස්ම දැනීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව දැනන්නේ කෙසේදයි පහදා දෙන්නේ. මේ මාස්තාව විදර්ශනා ක්‍රම පෙළේ කුමන මට්ටමක ඥානයක ගැළපිය හැකිද? මට පේනවා පැහැදිලිව මේක මූලධර්ම ප්‍රශ්නයක්. ඒ මොකද මේ දැනීමේ ක්‍රියාවලිය කොහොම පහදලා දෙන්නද? පහදලා දෙන්න මේක දැනගෙන බලන්න. අපි කිව්වොත් මේ මේ ඔය නිව්සීලන්තේ තියෙනවා කිවි කියලා පළතුරු జాතියක්. ඉතින් අපි ලංකාවට ගිහිල්ලා කිව්වා මම මම කිවි කෑවයි කියලා. ඉතින් ඒගොල්ලෝ අහනවා මේ මොනවද කියන්නේ? ඉතින් මම කියන එක ඇපල් නෙවෙයි, කෙසෙල්ගෙඩි නෙවෙයි, අඹ නෙවෙයි, රඹුටන් නෙවෙයි, මැංගුස් නෙවෙයි, අරක නෙවෙයි, මේක නෙවෙයි, මේක නෙවෙයි, මේක නෙවෙයි කියයි. මොකද අහගෙන ඉන්න මනසට මොකද්ද වෙන්නේ මොනම මොනම තැනකටවත් යන්නේ නැහැ. දිව දික් කරන්න කියලා කිවි කෑල්ලක් කටේ තිබ්බ දවසේ අන්න තේරෙනවා අන්න ඕක තමයි කිවි කියන්නේ. ඒ වගේ මේ ආනාපානේ ඔටෝ පයිලට් එකෙන් ගියාම කොහොමද වෙන්නේ කියලා තව කවුරුත් කියලා ඇති වැඩේ තියෙනවා. මේ ආවේ දුර්දික ගියාගෙන ඒක බලන්න. ඒකේක කාගෙවත් ඉල්ලන්න කිල්ලා හරියන්නේ කරලා බලන්න ගෙවෙනකම බලන එකයි තියෙන්නේ. ගෙවිලා ගෙවිලා හිටයි හැන්දයි කියලා කතාවක් තියෙන සිංහලේ. හැඳි ගන්නකොට හැඳි ගන්නට හැඳ ගෙවිලා ගෙවිලා ගෙවිලා රිට්ටයි හැඳයි ඒ වගේ ගෙවෙන ගම යන්නේකයි තියෙන්නේ. එහෙම නැතුව මේක මේ කුයි වෙන ඥාණයද කියලා ගෙදර ගිහිල්ලා කියන්න යහන්නේ මම සංකාරූපෙක්කාව ගෙදර ගෙනාවා. උද්‍යප්පේ ඥානෙ ඉස්සර කාරියක් නැහැ. කාරියක් නැහැ මේ ආනාපානෙ කරන එකයි තියෙන්නේ. මානෙ ඇතිවන්නේ කුමක් නිසාද? එහි මුල කුමක්ද? මානෙට පෙන්නවා අනුසය ආසව කියන දෙකම පෙන්නවා. ඊට පස්සේ ඒක මුල එතන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක පරිඋත් ทาน මට්ටමේ වීතික්කම මට්ටමට හැදි හැදි යනවා. නමුත් වීතික්කම මට්ටමේදී හෝ පරිඋත් ทาน මට්ටමේ නතර කරන්න බෑ. ඔන්න ඔබල තියන්න පුළුවන්. නතර කරන්න අඩියටම අත දාන්න නමුත් මේ දෘෂ්ටිය තරමටත් වැඩිය මානිතාමත්ම ගැඹුරුයි. තණ්හා මාන දිට්ඨි තුන තමයි අපි මේ මූලික කල්ලිය වශයෙන් අඳුරන්නේ ඒකෙන් දෘෂ්ටිය සෝවාන් මාර්ගයෙන් කඩන තරමටම බොළඳයි තුනි මුත් මාන්නය අරියත් මාර්ගයෙන් කඩන තරමට ගැඹුරයි. ඉතින් ඒක නිසා අපි මාන්නය තිබුණයි කියලා එච්චර මහා ලෝකකට කලබල වෙන්න හොඳ නැහැ. මොකද ඒක එච්චරම ලේසි කෙලෙස් මුලක් නෙවෙයි. ඉතාමත්ම ගැඹුරු කෙලෙස් මුල. ඊළඟ සක්කාය දිට්ඨිය කැඩිලා නැත්නම් දෘෂ්ටිය කැඩිලා, ඊට තණ්හාව කැඩිලා ගියාට පස්සේ තමයි මානේ තාරාතිරම් දැනගන්න පුළුවන්. මේක හරි ඒ නිසා හරීම මේ මායාකාරී. මානේ හරීම මායාකාරී. ඉතින් මේක හොඳටම දන්නේ ඔය মালටිනේෂනල් කම්පැනිස් ඇඩ්වර්ටයිස්මන්ට්ස් හදනකොට මායා මාන්නේ තමයි පාවිච්චි කරන්නේ. හැම කෙනාටම උගන්ලා දෙනවා මේක ගත්තොත් ඔබ විශේෂ පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒ නිසා අපිට වැඩිපුර ගෙවන්න වෙයි ඒකට කමක් නැහැ. හැබැයි අපිට කැපිපෙන්න ඕන නම් මේක ගනි. I think කොමන. I think අපේ අසීමිත ආසාවක් තියෙනවා මාන්නේට. ඒ නිසා දෙන්න දෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක කරනවා. ඒගොල්ල ටෙම්පරාදු කර කර ටෙම්පරාදු කර එකමයි දෙන්නේ. ඒක මේ ලංකාවේ තියෙන කොත්තු රොටි වගේ එකක්. එකතු වෙච්ච දේවල් ඔක්කොම එකතු කරලා කට කට කට කට ගහලා දෙනවා. පරණ ගෑලි ඔක්කොම එකතු කරලා අපේ කට්ටිය හැමදාම කොත්තු රොටි කනවා. ඒ මොකද මාන්නේ ඉවරයක් වෙන්නේ නැහැ. අල්ලපු ගෙදෙට්ට වැඩිය මේක හොඳයි කියලා ඇඩ්වර්ටයිස් කරුවොත් කීයක් දීලා හරි ගන්න. වෙන මොකක්ක කියන්න ඕනේ නැහැ. අපි බලනකොට අල්ලපු ගෙදරත් ඒක අරගෙන. එතකොට අහ. ඒකට වහින දවසේ තව එකක් දාන. ඒක නිසා මේක ඒ ඇත්තටම ඒකේ කොච්චර මේ ලෝකේ යුද්ධ ඔය ඔක්කොම සෙල්ලම් ඇති වුණාට මේ මාන්නේ වැඩ කරන්න හැටි දැකපුවාම ලෝකේ කියන්නේ තන්නේ ක්‍රම හාස්‍යයක්. තන්නේ ක්‍රම විකාර ලෝකයක් තියෙන්නේ. මනුස්ස ජීවත් වෙන්නෙම මේ මාන්නකාරකමද. ඒක හරි අමාරුයි. ඒ කියන්නේ ඒක ගැළවිච්ච කෙනෙක් නැති නිසා අපි කෙනෙක් දොස් කියන්න බෑ. හැම කෙනාම මේ මේ මල්ලේ තමයි ඉන්නේ. ඒ කක්ක ගොඩේ තමයි ඉන්නේ. හැබැයි පේනව අනික් කෙනාගේ එක තවදාකවත් Taman එක පේන්නේ නැහැ. Taman කොතනද ඉන්නේ කියලා මොන හරි තැනක ඉන්නේ. සදිසමාන, උච්චමාන, අවචමාන කියලා මොකක් හරි තැනක ඉන්නේ. මොකවදාකවත් Taman කරන්න බෑ. ඒක හොඳ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිනවා මේ මේ සයිකෝ ඇනලිසිස් වල කෙනෙකුට දීලා තියෙනවා මෙහෙම මේ දිගටම කට්ටියකටම දීලා තියෙනවා කණ්ණාඩියක්. ඒ කණ්ණාඩිය විශාල කණ්ණාඩියක්. මේ පැත්තේ බොත්තම් දෙකක් අද කරනකොට කණ්ණාඩිය මේ පැත්තට ඇකිලෙනවා. මේ පැත්තේ බොත්තම් දෙකක් අද කරනකොට මේ කණ්ණාඩිය මේ පැත්තට ඇකිලෙනවා. හොඳට තද කරනකොට මේක පොල් කට්ටක් වගේ වෙනවා. ඔක්කොම දිගානකොට තනිකර ප්ලේට් එකක් වගේ වෙනවා. ඊට පස්සේ කිව්වලු මේක ඉස්සරහ හිටගෙන තමන්ගේ නියම රූප එනකන් කල්කවන්නේ කියලා. කිසිම කෙනෙකුට බැරිලු. හැම කෙනාම ලොකු කරලලු හදාගන්න. තිබුණට එළිය මේක ලොකු කරලලු හදාගන්න. ඒ කැලිබ්‍රේට් කරලා තියෙන හරියට 0 ලෙවල් එකට කිසිම කිසි කෙනෙකුට ඒ කණ්ණාඩිය හරියට ප්ලේට් එකක් තනි තහඩුවට එන්න එපා. තමන්ගේ රූපේ ඇති විදිහට පේන්න කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒකෙන් මනින්න පුළුවන් කියනවා. ඒ මනුස්සයා මේ හීනමානින්ද උච්චමානින්ද ඉන්නේ. දැන් අපි කියනවා රහුළු බාන කණ්ණාඩියයි කාර් එකේ සයිඩ් කණ්ණාඩියයි උත්තලවතල කාච විදිහට පෙන්වන්නේ. එතකොට මුණ බලන කණ්ණාඩිය කියලා කියන්නේ තනි තහඩුව. ඉතින් මේකේ තියෙන වෙනස ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ පැත්ත ලකුලන්න පුළුවන් මේ පැත්ත ලකුලන්න පුළුවන්. ඒකල කිව්වලු බලලා Taman ඉඳගෙන Tamanගේ නියම රූපේනකන් කාටවත් බෑ. ඒ නිසා කාගවත් දෝෂයක් නෙමෙයි මේ අපි ඉන්නේ කොහෙද කියලා මේ පෙන්වන්නේ. අපි ඉන්නේ මොනතරම් මුලාවකද? එහෙම නැත්නම් හදාගත්තු ලෝකයකද? නැත්නම් හීන ලෝකයකද? සබම්බුබුලකද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ਬਾගෙට hina වෙලා බලන ඉන්න ඕක දිහාද කියලා මට හිතන වෙලාවක උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවත් මොකද්ද උපේක්ෂාවේ නේ උපහාදෙට hina වෙලා මෙහෙම කරගෙන බලා ඉන්නවා ලෝකෙ දිහා මේ එක මිනිහෙක්වත් මේක බිම තියන්න කැමති නැහැ හැබැයි භාවනා මධ්‍යස්ථානට යනවා දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා මාන්නෙ නිදි කරන කතා කරනවා ඔය වැඩ දිහා බලනකොට හොස් ළඟින් මැස යන්න බෑ ඒ තරමටම ඒ තමන්ගේ මාන්න රැක ගන්න කරන වැඩ. ලෝකේ යුද්ධ ඇති වෙලා තියෙන තාක්කල් ඇතිලා තියෙන ඕකට. ඒක නිසා මේ හටගන්නේ බොහෝම සරලව බොහෝම ලේසයකට මේ ආසවනුසේ මට්ටමේ. ගරු ස්වාමීන් වහන්සේ නිර්වාණලාභී අපේක්ෂකයා සිටිය යුත්තේ හැම විටම උපේක්ෂාසගතමද? එදින්දා ජීවිතයේදී තෙහින් අදහස් කළේ රාගයට හෝ ද්වේෂයට පාත් නොවි සිට සියලුම චෛතසික සහ ක්‍රියා ක්ෂණිකව හඳුනාගෙන උපේක්ෂා වීමද හැම අරමුණකම උපාකේමද හැම අරමුණ කරුණා කර පහදා දෙන්න මෙන් ඉල්ලමි. අතර මේක සාමාන්‍ය ඕ කියලා කියන්න පුළුවන්. මොකද මේ බුදුරජාණන්සේ ඔය මංගල සූත්‍රය ගැන සඳහන් කරනකොට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා බොහොම ලස්සනට ගොරෝසු දැනලා කරුණු ගෙන්නලා තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දසන නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තමන් කියලා කියනවා. තපසත් භ්‍රමචරියත් ආර්ය සත්‍ය අවබෝධ කිරීමත් මංගල මුතුම. ඊට පස්සේ කියනවා පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුතුම. නිවන් දැකටත් පස්සේ උපේක්ෂා වීම තමයි වැදගත්ම දේ. නිවන් දකින්න එක අපි හිතන්නේ ඒක තමයි ඉති අවධාන කියලා. නමුත් එතෙන් යනකන් කරුණ 34ක් කියලා ඊට පස්සෙත් කියනවා පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති. ලෝක ධර්මයන් વિશે හිත ස්පර්ශ කරනකොට ලාභ කීර්ති ලාභ පාඩු ධප දුක මෙවට නොසැලෙන මනසක් තියෙනවා නම් නිවන් ලැබලා පස්සේ වගේ කරන අභ්‍යාසයක් වගේ පෙන්නනවා. ඒ නිසා මේක තමයි වැදගත්ම දේ. නමුත් මේ අවසාන මේ ප්‍රශ්න කියන කැලත් ඉතා වැදගත්. ඒ මොකද්ද මේ සියලුම චෛසික සහ ක්‍රියා ක්ෂණිකව හඳුනාගෙන එයින් අදහස් කලේ රාගයට හෝ ද්වේෂයට පාත්‍ර නොවි. සිට සියලුම චෛසික සහ ක්‍රියාක්ෂණිකව හඳුනාගෙන උපේක්ෂා වීමද. මේ නිවනට බොහෝම සමාන තැනක් තියෙනවා රාගේ රාගේ වශයෙන් දන්නවනම් ද්වේෂේ ද්වේෂ වගේ දන්නවනම් උපේක්ෂාට බොහෝමත්ම සමානයි ඕන වෙලාවක උපේක්ෂාව ඇති කරගන්න සුදුසුකම ලැබෙනවා මේ රාගේ රාගේ වශයෙන් දන්නේ නැත්නම් ද්වේෂේ ද්වේෂ වශයෙන් දන්නේ නැත්නම් එතන උපේක්ෂාවක් ඇති කරගන්න පසුබිමක් නැහැ නිසා ඉස්සල්ලා යෝගාවචරය කරන්නේ රාගයේම ඉඳගෙන රාගයේ ඉන්න බව දැනගන්නවා. ද්වේෂයේ ඉඳගෙන ද්වේෂයේ ඉන්න බව දැනගන්නවා. ඊට පස්සේ ඒක උපේක්ෂාවට යනවා. ඒකයි සරුවචන්ස කියන්නේ මතක් කරන්නේ. මේ අබ්බාසව සූත්‍රයේ දකින්න දන්න කෙනාට විතරයි ආසව නතර කරන්න පුළුවන්. දකින්න නැත්තම් දැන්නේ දැක්කේ දන්නේ නැත්තම් කොච්චර ඕන කරවත් කොච්චර ආස කරත් ඒක නැති කරන්න බෑ. ඒ නිසා මේ රාගයේ තියෙද්දි රාගය දකින්නවා කියලා කියන්නේ ලොකු ළඟාවීමක්. ද්වේෂය තියේදී ද්වේෂය තියෙනවා කියලා දන්නවනම් ඒ දැනගැනීම මේ ඉදිරි ගමනට අනිවාර්ය පියවරක් වෙනවා. ඒ නිසා ඒක උපේක්ෂාව නෙවෙයි. නමුත් උපේක්ෂාවට හොඳම බාර තමයි ඇති හැටිය දැකීම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් භික්ෂුන් වහන්සේලා උදෙසා පණව ඇති ප්‍රතිවේක්ෂාවන් සිව්පසේ වැළඳීමේදී ගිහයටත් අදාළ කරගත හැකිද? ගිහිගෙයිදී භාවිතා කරන සෑම කාර්යකදීම එසේ ප්‍රතිවේක්ෂා කර භාජනය කිති භාජනයේ ප්‍රතිවේක්ෂාවට භාජනය කර සිටීමත් ක්‍රියාත්මක කිරීමත් ගීගේ අධිශීල රකීමක් වන්නේද කාර්මිකව පහදා දෙන සේක්වා. ඔයතර මම ඉස්ලාමයට මතකයි මම ගිහි කාලේ මේ අපේ හොමගම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ගිහිලා භාවනා කරා භාවනා කරන්න යනවා වීකෙන්ඩ්ස් වලට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ ගාලු පාරේමයි අයිඩියන්නේ පින්න පාතව. එක දවසයි පින්න එක සැරේ වළඳන්නේ සුදු කට්ටිය ගොඩක් හිටියේ. ඒ පින්නපාත යනකොට මමත් යන්න ඕනේ බෑග් එක අරගෙන පිටිපස්සේ. ඒ නම්බු නම්බු කාගේ මොකද? අවන මොකද? ලැජ්ජාව ඇති කරන්න කියලා. නෑ නම්බුව කඩන්න කියලා. බෑග් ගන්න පිටුවට. ඊට පස්සේ ගෙනාට පස්සේ තෙන්සර් නන්ස්ලා ඔක්කොම ඒ කෑම වෙන් කරනවා. වෙන් කරලා ඉවරලා ඔක්කොම වාඩි වෙන්න ඇරලා ස්වාමීන් වහන්සේ ගන්නවා වාදනයක් ඒක අරගෙන බෙදාගෙන අනිත් එක කරාට දෙන ඔක්කොම <coughs> වාඩි වෙලා මේ විභාජනේ තියාන මේ <coughs> ප්‍රත්‍යවේක්ෂා කරනවා. පටිසංකා යෝනසෝ පින්නපාතම් පටිසේවාමි කියලා ඊට පස්සේ සංස කියලා දෙනවා. අපි රට්ටු දෙන දානයක් වළඳන්නයි හදන්නේ. මේ දානේ වළඳන්න මෙන්න මේකටයි කියලා ඒ මම ගිහි කාලේ තමයි ඒක පුරුදු කෙරුවේ. එතකොට මට හිතුණා මේක නිකම් පුදුමාකාර ආගමික චාරිත්‍රයක් මේ දානේ වළඳනවා කියන්නේ. එහෙම නැත්නම් භෝජන සංග්‍රහයක් නෙමෙයි. දානේ වළඳන්නේ මේ බුද්ධ භෝගයක් හම්බෙලා තිනවා. මිනිස්සු උයපු දෙයක්. අපි ඒක වළඳනවා. ඒක වළඳන්නේ නැටුම් ගැයීම් ගැයීම් පිටස නෙවෙයි. ඒ කියලා ඒක සලකලා බලන එක හරි වටිනවා. කරන්න පුළුවන් නම් ඒක අධිශීලයක් වෙනවද නැද්ද දන්නේ නැහැ. ඒක කියනවා ප්‍රතිවේක්ෂාව කර කර වැළඳීම සිව්පස පරිභෝගයේදී ඒකට කියන්නේ මේ ප්‍රතිසන්නිසිත සීලිය කියලා. ඉතින් මේක මේ හතරක් වූ සිල්වල එක අංශයක් අපි මේ සිව්පසේ කියන්නේ ජීව ඇඳුම, ආහාරය, නිවාසය සහ බෙහෙත්. ඔය හතර තමයි අපි පාවිච්චි කරන බේසික් නීඩ්ස් කියලා කියන්නේ. ඒක පාවිච්චි කරන හැම වෙලාවෙම ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා නම් ඒක හරියට ඔය ඔය අපි කියන මධ්‍යම ප්‍රතිපදාවටත් කන්සියුමරයිසේෂන් කියලා එකක් තියෙනවා. අන්න වස්චි විදිහට බඩු අරගෙන පාවිච්චි කරන පොඩ්ඩක් අත ගන්න විසිකරන එක ඒකටත් ඒකම චිත්ත දූෂණයක් කියලා එකක් වෙනවා අන්තිමට. ඒක නැති කරන්නත් මේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරනවා කියන එක. මේක මම ගන්න මේ ප්‍රොජෙන්ට් ඉවරුණාට පස්සේ ප්‍රයෝජනේ සම්පූර්ණ කරන වැඩේ ඉවරයි. එහෙම නැතුව අතිශෝක්තියට අතිසුකෝභෝගීත්වයටත් නෙවෙයි. එහෙම නැත්නම් තියෙද්දිත් වළඳන්නේ නැතුව කුඩු කෙඩුකමකටත් නෙවෙයි. අන්නේ අතරමැදින් යන්න ප්‍රතිරේක්ෂා උදව් වෙනවා. ඒකට ඇත්තටම ගිහින්න කියලා මේ විශේෂ දෙයක් නැහැ. මම දන්නවා හුඟක් භාවනා මධ්‍යස්ථානවල ඒ ප්‍රතිවේක්ෂාව කරනවා. ඒ යෝගාවචරයට මතක් කරලා දෙන්න. ඒක විදිහකට දාන දෙන කට්ටියට ගෞරවයක්. අනිත් එක මේ දාන වන්දනා සත්‍ය පිහිටවීමක්. ඒ වගේම ප්‍රයෝජනෙයි සලකලා කටයුතු කිරීමට. ධර්මදේශනා වේලාව පෙරවරු 8 චෛත්‍යස 10 දක්වා වෙනස් කිරීමට හැකිදායි යථාර්ථ වීම සාසිතෙමි. පෙරවරුේ සිට අවදීන් සිටින නිසාත් වඩාත් වෙහෙසටපත් නැති නිසාත් මෙසේ යෝජනා කරන දැයට පන්ත වේලාව 1:30 බොහෝ විට සිටේ නිදිමත ගතිය හා පීඩා ගතිය නිසාදෝ යෝගී ජීවිතයට ප්‍රයෝජනවත් වන හරබර කරුණු රාශියක් සිටේ නොරඳී. ඉවතට ගලා යන බව අත්දැකීමෙන් දුටිමි. මෙම தත්ත්වය මඟ හරවාගෙන දේශනාවට අහුම්කම් දීමට මෙතෙක්ගත් උත්සාහයේ සාර්ථක නොවෙහින් මෙසේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ වැඩසටහන් වලට අවේරක් නොවේ නම් මේ පිළිබඳව සලකා බලන මෙන් ගෞරවයෙන් ආයද සිටිමි. දැන් අපි පස්සට තියමු මේ සාකච්ඡා කරලා ඉවරලා අපි ඒක පස්සේ දවසේ ඉදිරියට ගනිමු. ආනාපාන හුස්ම රටල හොඳටම තුනී වී සිට සමාධිගත වූ පසු කාලය අදිෂ්ඨාන කරගෙන සිත තැන්පත් කරගත යුතුයි. නමුත් මේ අවස්ථාව තුල සිත තැන්පත් වෙනව වෙනට ඒ තුල ඇති වෙන වෙනස්කම් දිගින් දිගටම අත්දකින්න ලැබුණේ. හරියට සක්මන් කරන විට එක තැබීමක් තුල ඇති වී නැති වී යන තැබීම් විශාල සංඛ්‍යාවක් දැනෙනාසේ. මේ අවස්ථාවේ සිත සම්පූර්ණයෙන්ම පිටතට යීමක් නොවන අතර නිවැරදි කාලයේ ගෙවුන පසු සිත පිටතට පැමිණේ. දකින්න වෙනස්කම් තුළ සිත වේසට පත්වන අතර භාවනා දිගටම කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය හීන වී ඇති බව දැනේ. වීර්ය නැවත ගොඩනගා ගැනීමට කරුණාවෙන් උපදේශයක් පතමි. මේක පිළිබඳව අර්ථකථන කීපයක් කරනද එක පාට මගේ හිතට ආවේ මේ හිත තැම්පත් කරන්නේ මේ ටික පෙන්වන්න තමයි. ඒ කියන <clears throat> අධිෂ්ඨාන කර එක්තන් කර ගතිමි. නමුත් ඒ අවස්ථාව තුළ සිත තැම්පත් වෙනවා වෙනුවට ඒ තුළ ඇතිවන වෙනස්කම් දිගින් දිගට අත්දකින්න ලැබුණි. ඒ අපි මේ ආනාපාන තැම්පත් කියලා ඒකට කලබල වෙලා නැගිටලා ගියොත් අපිට කවදාකවත් ඒක ඇතුලේ ඊට වැඩිය tempatuක් සහ වෙන දේ බලා ගන්න හම්බ වෙන නිසා මේ ආනාපාන සංසිධීම අගේ කිරීමක් සහ නම්බු කිරීමක් වශයෙන් තමයි කියන්නේ අනේ මේකේ මට තැඩි වෙලා ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට ඒ தত্ত্বය පිළිගත්තා වෙනවා. අගේ කරා වෙනවා. ඒ தত্ত্বය තුළ කලබල කරන්නේ නැතුව, ඉඳට වැටෙන්නෙත් නැතුව, හිත අවශ්‍ය ගන්නෙත් නැතුව ඉන්නකොට තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙනකොට මේකේ ඇත්තම තැම්පතුවක් නෙවෙයි තියෙන්නේ වෙනදා නොදැකික තරම් විශාල වැඩ කටයුතු එකක් පේන්න පටන් ගන්නවා. ඒක හරියට මේ පත්තලියක් උතුරලා එනවා වගේ විශාල වතුරකඩකට වහිනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. හැබැයි හොඳටම තේරෙනවා මේ ඉන්නේ අරමුණ ඇතුලේ කියලා. මේක හොඳට මතක තියාගන්න. මේ අරමුණෙන් පිට යෑමක්වත් මනෝ විකාරයක්වත් මේ අන්ධවන්දකමක් නෙවෙයි. අරමුණ ඇතුලේ නම හිතා ගන්න බැරි අර ඉස්සල කිව්වේ 3D වගේ පේනවා, කැලි කැලි පේනවා කිය. මෙතෙන්ද යන්න ඕන නිසා තමයි කියන්නේ මේක තුළ අදිස්ථාන කරලා ගොඩ වෙලාවක් ඉඳී ඒක ඉන්නකොට වෙහෙස කරගතියක් එනවා. මේ දකින්න වෙනස්කම් තුළ සිත වෙහෙසකටපත් වෙන අතර භාවනා දිගට කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය හීන වී ඇති බවක් දැනේ. මේක දකින්නකොට කියන්න තියෙන්නේ මේ අසුචි වලක පණුව දගනවා වගේ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගවර වලක පණුව නලනවා වගේ පේන්න පටන් ගන්නවා. බැලුවාම එහෙම නැත්තම් මේ මුහුද මැදට ගිය පුංචි බෝට්ටුවක ඉඳගෙන අර මුහුද ක්ලියර් එක පේනකොට හැම තැනම රැලි ගහලා වතුර වෙනකොට මුහුදු අක්කාර කියලා එකක් එනවා. ඒ වගේ මෙතෙන්ට ගියාට පස්සේ මේ කම්මැලිකම නීරස ගතිය නිසා උක්තණ්ඩක් මිදුක හැරුවා වගේ මේ වෙනස් වීම අනිවාර්යම දුකක් බව. මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ යමක් වෙනස් වෙන බව දැක්කනම් ඕකට තමයි දුක කියන්නේ. ඒ නිසා අනිත්‍ය දැක්කම දුක අඳුරන්න ඕනේ නැහැ. ඉබේ කර දෙනවා. නමුත් ඒකට අකමැත්තකුයි මේ කියවෙන්නේ. ඒ නිසා හිත හේ බානවා. උක්දන්න මිරිකුවා වගේ වෙනවා. ඒකට දැනගන්න ඕනේ මේ තැම්පතුව කියලා තැම්පත් වුණාට මේක ඇතුලේ තියෙන මේ කම්පන චංචලාදී වෙනස්කම් තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ අනිත්‍යද කියන යංකින් සම්බික්කවේ යංකේ යං අනිච්ඡන් තං සුඛං වා දුක්ඛං වා කියලා බුදුරජාණන්සේ ප්‍රශ්න කරනවා. මානියමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා. දුක්ඛම් බන්තේ. ලෝකේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ දුක පේන්නේ හිත වෙහෙසටපත් වුණා, වීරිය නැති වුණා, කම්මැලි වුණා වගේ. හොඳට අර ඉස්සල්ලා ආනාපාන දතර වෙච්චාම ඒකේ මට ඉන්න ලැබේවා කියනවා වගේ මේ මට පේන්නේ දුකයි කියලා දැනගෙන බලන්න සම්පූර්ණ වෙනස් දෙයක් වෙන්නේ. ඒතර ලොකු සතුටක් ඇති වෙනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා දැකපු එක නේද මම මේ දකින්නේ කියලා. ඒකට උනන්දු කරවන්න සරුවචනාංශය කියනවා මහනි දුක නම් දුකයි. අට දුක පරම සත්‍යක් බව දැන ගැනීම විතර මිහිරියාවක් මොනු මනුස්ස ජීවිතේටම නැහැ කියන. නිසා මේකට වෛර කරොත් මේකට වෛර කරනවා. මොකද මේක මහා කාලකන්නිකමක් පෙන්නේ මෙතන. කිසියම් මංගල කාරණාවක් පෙන්නේ නැහැ. ඒ නිසා දකින්නකොටම මේ භාවනා කෙරුවේ මේ දුක නැති කරන්නයි කියලා මල විකාරයයි එන්න එන්න දුකමයි පේන්නේ කියලා ගමල ගහලා යනවා. ඒක නිසා කියනවා මේ සත්‍ය එනකන් නම් අපි සාදරයෙන් අඹාගෙන යනවා එන්න කියලා. සත්‍ය එනකොට පිටිපස්ස හැල්ල දුවනවා. ඒක තමයි මේ මේ ජීවිතයේ ස්වභාවය. ඒ නිසා මේකට නියම අර්ථකථනය දුන්නට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා මේක ගංගා දිගේ ඉහළට පේනවා කියලා බුදුහාමුදුරුවෝ මේක දේශනා කරේ කට කහනවට නෙවෙයි අමාරුයි. නමුත් ඒක හරි අර සම්‍යක් දෘෂ්ටිය තුලින් එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරය තුලින් මේකයි මැදපාවත කියලා යන්න නම් බුදු කෙනෙක් කලින් ගිහිල්ලා තියෙන්න ඕනේ. ගිය කට්ටිය දැකලා ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. වැටි වැටි නැවතන උත්සාහ කරන්න ඕනේ. හරි ක්‍රමයට දැකපු ගමන් තේරෙන්න පටන් අර ගන්නවා. මේ මෙතුක්කල් බලාපොරොත්තු වෙච්ච දේ තමයි මේ වෙන්නේ කියලා. එතකොට ඒ දුක උනත් පේන්නේ පරම ආර්ය සත්‍යයක් විදියට. දාඩිය දාන කම්මැලි වෙන වීරිය නැති වෙන එකක් නෙවෙයි. ආර්ය සත්‍යයක් විදිහට දක්වනවා. එතකොට එළියට එන්න ගිය මිනිහා නෙවෙයි. අඹරවල එන්නේ. මෙතෙක් මේ නොදකින් නොපතන් කියපු දේ තමයි සතරාරි සත්‍ය මුලින්ම තියෙන කියලා තේරුම් ගන්න එකයි මේ සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ වීර්ය නැවත ගොඩනගා ගැනීමට කරුණාවෙන් උපදේශක් පතමි. වීර්ය නැවත ගොඩනගා ගැනීමට මේ තමයි දුක පෙනෙන හැටි කියලා බලාගෙන ගියොත් ඒකම ධෛර්යයක් වෙනවා. ඊයේ දහවල් දේශනාවේ කියවුණු අන්ත දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදා නොඇලී සිටින යන්න කරුණාවෙන් තවදුරටත් පැහැදිලි කර දෙන්න. අන්ත දෙක අතහැරියාට පස්සේ හම්බ වෙන මධ්‍යම ප්‍රතිපදාව ගොඩාක් කරලා නම්බුවක් හිතෙනවා. මම තමයි හොයාගත්තේ මගේ තමයි මේක කියලා. අපි කොටිම කිව්වොත් දැන් මම ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්න කියලා ඒක සතුටට නෙගන්නේ. මම දැන් මේ කොළඹ යන පාරේ නුවර යන පාරේ මෙල්බන් යන පාරේ නෙවෙයි ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ කියලා. නමුත් ඒකටවත් බැඳෙන්න එපයි කියලා කියන්නේ. ඒක ඇත්ත තමයි ඒක තමයි ගොඩ දැමීමට යන පාර. නමුත් ඒකටවත් බැඳීමක් ඇති කරගත්තොත් පාරට ඇලෙනවා මිසක්කා පාරෙන් වැඩ අරගෙන ඒකට වෙන්න බෑ. ඒක නිසා අමාරුම දේ තමයි අපි ඇති කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම හැලෙනකොට කනගාටු නොවී සිටීම. ඒක හරි අමාරුයි. නමුත් එහෙම කරන්නේ නැතුව ඒකට යන්න බෑ. මේවත් අනිත්‍ය ධර්ම කියලා තේරුම් ගන්න එකයි තියෙන්නේ. මේවත් දුක්ඛ ධර්මයි කියලා තේරුම් ගන්න. ඉතින් මෙච්චරයි අපිට අද දවසේ මේක තියෙන. නමුත් කෙසේ නමුත් අපි පැයකුත් විනාඩි 45කට වැඩි ප්‍රමාණයක් අරගෙන තිනවා. ඒ නිසා තා ප්‍රශ්න තියෙනවද කියලා මම අහන්නේ නැහැ. ඉතින් අපි කුරුදු පරිදි එක්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමෙන් පේන වෙන කාටත් පින් අනුමෝදන් කරලා ඥාතියින්ට පින් අනුමෝදන් කරලා ඒ වගේම අපේ පරමාර්ථය සිහිපත් කරගෙන සිදු කරගෙන දවසේ කටයුතු නිමා කරමු කියලා මම යෝජනා කරනවා. ittavataca gammehi sambataṃ puñña sampadaṃ sabbē devā anumodantu sabba sampatti siddhiyā එතාවතාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඡතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුඛී හොන්තු සුපත් සුපත්ත්‍තා සුඛී හොන්තු සුඛී